Namo Buddhaya. Thaduan Saranai Supinvato Basiru Denatam. අද දවසේදීත් අපේ මේ මොනගෙහිම ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අද දවසේදීත් අපි සූදානම් ඔබ වෙනුවෙන්ම සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. ඒ නිසා ආරාධනා කරනවා පුරා හෝරාවක්ම අපිත් එක්ක රැඳී ඉන්න, එකතු වෙලා ඉන්න කියලා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ. අද අපි කතා කරන මාතෘකාව ගැන දැන් ඔබ කල්පනා කරනවා ඇති. මේ මාතෘකාව සුවිශේෂී කියලා කියන්නේ අපි හැම කෙනෙක්ටම උගත්කම දැනුම බුද්ධිය මේ හැම දෙයක්ම අත්‍යවශ්‍ය වෙනවා මේ සමාජය තුළ කටයුතු කරනකොට මේ සමාජය තුළ ගනුදෙනු කරන්නට නම් දැනුම උගත්කම කියන එක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා ඒක කාන්තා පිරිමි ભેදයකින් තොරව අපි හැම කෙනෙකුටම තියෙන කරණාවක් ඒ අතරින් බැලුවහම අද වෙනකොට අධ්‍යාපන රටාව ටිකක් වෙනස් වෙලා තියෙනවා. තරඟකාරී අධ්‍යාපන රටාවක් තමයි මේ සමාජය තුළ තියෙන්නේ. කොහොම වුණත් මේ තරඟකාරී අධ්‍යාපන රටාව තුළ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ Tamanගේ උපරිම ඵල නෙලා ගන්න. එහෙම උපරිම ඵල නෙලා ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල ජීවිතය තුළින් අවසාන කඩේම විදිහට විශ්වවිද්‍යාලය තුළින් ඒ අය එළියට එන උත්සාහ කරන උපාධිධාරියෙක් විදිහට. ඉතින් අපේ තරුණියනොත් ඒ විදිහට මේ තරඟකාරී අධ්‍යාපන රටාවට එකතු වෙලා නැඹුරු වෙලා ඒ අය තමන්ගේ කඩේමේ අවසාන ප්‍රතිඵලය නෙලා ගන්නට උත්සාහ කරන විශ්වවිද්‍යාලය තුළින්. එනිසාවෙන් අපි හිතුව අද දවසේදී මේ විශ්වවිද්‍යාල ගතවන තරුණියන් පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා. ඒ අයට උපදෙස් අවවාද අනුශාසනා ලබා දෙන්නට ඕන කියලා හිතුවා. මොකද මේ සමාජය තුළ වැරදි වෙන්නට තියෙන ඉඩකඩ වර්තමානය වෙනකොට ගොඩාක් වැඩි. ඒ නිසා එහෙම වැරද්දක් නොවෙන්නට අපි අපේ ආදරණීය සහෝදරියන් වෙනුවෙන් තරුණියන් වෙනුවෙන් මේ වැඩසටහන අද දවසේදී පවත්වන්නට හේතු වෙන නිසා ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන පුරාවටම රැඳී ඉන්න ඔබේ ජීවිතයට වැදගත් වෙන වටිනා වෙන කරුණු රාශියක් අද දවසේදීත් අපි කියා දෙන්න සූදානම්. ඉතින් අද දවසේදීත් මේ ස්ථානයේට අපිට මහත් වූ අනුකම්පාවෙන් වැඩමකට වදාළ අපේ පින්වත් මෑණියන් වහන්සේ ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වක පිළිගන්න අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. පිනත් වැනියන් වහන්ස මේ කතාබහ ආරම්භ කරමු අපි මුලින්ම. මොකක්ද මේ විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ කියලා. අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය හමාර කරලා උසස් ප්‍රතිඵල අරගෙන පිරිසක් විශ්වවිද්‍යාලගත වෙනවා. මොකක්ද මේ විශ්වවිද්‍යාල ජීවිතය කියන තැනින්ම අපි ආරම්භ කරමු මේ කතාබහ. අවසරයි. මගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්වත්නි අද අපි කතා කරන්නේ විශ්වවිද්‍යාලයේ ගත වෙන තරුණියන්ගේ ජීවිතය සහ ඔවුන්ට යහපත් ආකාරයට ඒ ජීවිතය ගත කරන්නට දෙන ධර්මානුකූල උපදෙස් තමයි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම තිරේෂ ඇහුවේ විශ්වවිද්‍යාල ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම නිදහස් අධ්‍යාපන රටාව යටතේ පාසල් අධ්‍යාපනය අවසානයේ පාසල් අධ්‍යාපනය අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබලා උසස් පෙළ විභාගය විශිෂ්ට විදිහට සමත් වෙච්ච වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්ත පාසල් වල ඉන්න ඒ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂම දරු දැරියන්ගේ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ තියෙන අධ්‍යාපන ආයතනයන් තමයි හඳුන්වන්නේ විශ්වවිද්‍යාලය හැටියට. ඉතින් මේ විශ්වවිද්‍යාලයකට දරුවෙක් යන්න ලොකු තරඟයක් තියෙනවා. හැමෝටම යන්න බෑ. ඒ දක්ෂතාවයත් එක්ක තමයි ඒ දරුවා ඒ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයට නැඹුරු වෙන්නේ. ඉතින් මේකදී ටිරේෂා ගොඩක් විට පාසල් අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය සහ ඒ දරුවට ලැබෙන පරිසරයේ වෙනසක් තියෙනවා. පාසල කියලා කියන්නේ සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ අනුදැනුව යටතේ දෙමව්පියන්ගේ අවධානය යටතේ ඊළඟට ඒ පාසලේ ඉන්න විදුහල්පති ඒ ගුරු මණ්ඩලය සහ සමහරලාට ඉහළ පන්තිවල ශ්‍රේණිවල ඉන්න ඉහළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවධානය යටතේ දැඩි නීති රීති වලට යටත් වෙච්චි මනා හික්මීමක් තියෙන මනා පාලනයක් තියෙන තැනක් පාසල කියලා කියන්නේ. ඒතර පාසල් ජීවිතය තුළ බොහෝ විට දරුවන්ට Tamanට ඕනි ඕනි දේවල් කරන්න පාසල තුළ අවසරයක් අවස්ථාවක් නැහැ. නමුත් විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් තැනක්. බොහෝ විට විශ්වවිද්‍යාලයේ ඉන්න සිසු දරු දැරියන් තමන්ගේ නිවසේ දෙමව්පියන්ගේ අවධානයෙන් යම් ප්‍රමාණයක් ගිලිහිච්ච තැනක්. එයාලට පාසලට වඩා අසීමිත නිදහසක් ලැබෙනවා විශ්වවිද්‍යාලය තුල. ඒ වගේම පුදුමාකාර ස්වාධීන බවක් තනියම තීරණය ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට ඕන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න එපා කියලා හික්මවන්න කෙනෙක් නැහැ. පුදුමාකාර නිදහස් ජීවිතයක් විශ්වවිද්‍යාලය තුළ බොහෝ විට තරුණ තරුණියන් භුක්ති විඳිනවා. ඉතින් මේ නිදහස යහපත පිණිසත් පවතිනවා. අයහපත පිණිසත් පවතිනවා. එතකොට ඇත්තටම ගත්තොත් තිරේෂා පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිසුවියක්ට සිසුවෙක්ට ගොඩාක් වෙනස් පරිසර දෙකක්. එතකොට මේ අයගේ විශ්වවිද්‍යාලය ගත වීමත් එක්කම සාමාන්‍යයෙන් සිසුන්ගේ මානසික ස්වභාවයන් වෙනස් වෙනවා. දැන් ඕන කෙනෙක් ලොකු සතුටක් ලබනවා Taman උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වෙලා ඉහළ ප්‍රතිඵල ලැබලා විශ්වවිද්‍යාලයට තේරුණා කියලා ආරංචිය ලැබුණු ගමන්ම දරුවෙක්ට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. නම තමන් ලොකු ජයක් ලැබුවා කියලා. ඒකත් එක්ක සමහරලාවට ගොඩාක් විට හිතවල සමහර දරුවන්ගේ තමන් හිතන්නේ නැති විදිහට අධික මාන්නයක් මාන්නයක් එනවා. එතකොට කියන්නේ තමන්ව තමන් හුවා දක්වාගෙන අන් අයව හෙලා දක්වලා සමහරට තමන්ගේ පවුලේම අනිත් ඥාති සහෝදර සහෝදරයන්ව හෙලා දක්වමින් තමන්ගේ යාළුව හෙලා දක්වමින් තමන් ගැන පුහු මාන්නයක් ආඩම්බරයක් ඇති වෙනවා මම දැන් විශ්වවිද්‍යාලයේ යන කෙනෙක් කියලා. එතකොට අධික මාන්නෙන් යුක්ත මානසිකත්වයක් මේ අධ්‍යාපන රටාව තුළ ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි තීරේෂ සමහර වෙලාවට අපි දන්නවනේ දැන් ගමෙන් එනවා. ගම් වලින් බොහොම පිටිසර පළාත් වලින් අධ්‍යාපනය ලැබලා විභාග සමත් වෙච්ච දරුවෝ එනවා. එතකොට ඒ දරුවන්ට සමහරලාට විශ්වවිද්‍යාලයට ආවට පස්සේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබෙන තැනක්නේ. ගොඩාක් විට යාලට තියෙන පන්ති, ඊළඟට පොත්පත්, ඒ හැමදේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි එයාලා අධ්‍යාපනය ලබන්න ඕනි. එතකොට අර ගැමි පරිසරය තුල ඒ ගම්බද පාසල්වල කියන්නේ යාලට වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි දැනුමේ තියෙන අල්පභාවයත් එක්ක අඩුකමත් එක්ක සමහර වෙලාවට අවමානයකට හීනමානයකට ලක් වෙනවා. විශ්වවිද්‍යාලය තුළ සමහරලාට කොන් වෙනවා. ඊළඟට අධ්‍යාපනය නීරස දෙයක් බවට පත් වෙනවා. ඇයි පන්තිවල කියන එකක් තේරෙන්නේ නැහැ. පුස්තකාලයට ගිහිල්ලා පොතක් අරගෙන කියවන්න තේරෙන්නේ නැහැ. ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින්. ඒතර බොහෝ විට ඒ සිසුවියන්ට සිසුවන්ට අධ්‍යාපනය කියන දේ නීරස මහා එපා වෙච්ච දෙයක් වෙනවා. එතකොට ගොඩක් අධ්‍යාපනය අතහැරලා දාලා ඉගෙන ගන්නක විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්න එක අතහැරලා දාලා වෙන වෙන දේවල් වලට යොමු වෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඔය වෙන වෙන දේවල් කර කර මේ විශ්වවිද්‍යාලය තුල ජීවිතය ගත කරනවා. ඊළඟ එක තමයි ගොඩාක් හිට විශ්වවිද්‍යාලය ගත වුණාට පස්සේ දරුවන්ගේ මානසික ස්වභාවය ගොඩාක් වෙනස් වෙනවා. එයාලා ගොඩාක් ආවේගශීලී වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම සාධාරණ අසාධාරණ හොයන්න යනවා හැමෝගෙම. ඉහළ ඉන්න නිලධාරීන්ගේ සිට පහළ දක්වාම හැමෝගෙම බලනවා සාධාරණයක්. සහ තර්ක කිරීම පුදුමාකාර විදිහට මේ සිද්ධ කරන දෙයක්. තර්ක කරන හැම දෙයකටම මේක කොහොමද මෙහෙම වෙන්නේ? තර්ක කිරීමත් එක්ක තමයි ඉන්නේ. ඔව්. එතකොට ඒ අර ඒ ආවේගශීලී භවය කියන්නේ හරිය මේ ඉක්මනට කලබල වෙනවා. කියන්නේ දෙයකට බුද්ධිමත්ව කටයුතු කරලා දැන් ඇත්තටම බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් බුද්ධිමත්ම පිරිසන ඉන්න විශ්වවිද්‍යාලය තුළ. හැබැයි යාලට පුංචි දේවත් දරා ගන්න බෑ. කෑ ගහනවා, පෙළපාලි යනවා, උද්ඝෝෂණ කරනවා, පන්ති වර්ජන කරනවා. ඒ වගේ අර පුදුමාකාර මත ගැටුම් මැත්තේ සමහරවිට විශ්වවිද්‍යාලයේ ගත කරපු කාලය තුල පන්ති ගියපු දවස්වලට වඩා පන්ති වර්ජනය වෙච්ච කාල වැඩි. මොනවා මොනවා හරි වෙච්ච ගමන්ම පාරට බහිනවා පෝස්ටර් ගහනවා කෑ ගහන ඒ වගේ හරි ආවේගශීලී හරීම මේ द्वේෂ සහගත මානසිකත්වයක් ඇති වෙනවා වාද විවාද කරගන්නවා ළමයි කණ්ඩායම් බෙදිලා එහාට මෙහාට වචන වලින් පහර ගහ ගන්නවා ඒ විතරක් නෙමෙයි අතපය පාවිච්චි කරනවා මේ වගේ හරීම අර අර සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට යන්නේ ඉස්කෝලේක ඉන්න බොහොම තැම්පත් වැඩිය මේ අරගරවලට යොමුවෙන් නැති බොහොම තැම්පත් ළමයෙක් නිසාමාන්‍යෙන් නමුත් හිතාගන්න බැරි විදිහට විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ දරුවගේ ඒ තිබ්බ ඒ තැම්පත්කම ඒ නිහඬකම ඒ තිබ්බ අර සංසුන්භාවය ඒ හැමදේම නැති වෙලා ගිහිල්ලා උද්වේගශීලී හරීම ආවේගශීලී තරහ යන අසාධාරණය පෙන්වන්න බැරි අසාධාරණයට එරෙහිව හඬක් නගන චරිතයක් බවට විශ්වවිද්‍යාලය තුළ ඔහු හෝ ඇය පත් වෙනවා ඊළඟට විශේෂයෙන්ම විශ්වවිද්‍යාලය කියන වචනයත් එක්කම බැඳිච්ච දෙයක් තමයි නවකවාදය කියන එක. විශ්වවිද්‍යාලය කියපු ගමම සමහරවිට දරුවෝ මේ සලිත වෙනවා අමෝ නවකවාදය තියෙනවා කියලා. එතකොට මේ නවකවාදයත් එක්ක අනුන්ගෙන් පරිගන්න පෙළඹෙන ඊළඟට Tamanට වෙච්චි අසාධාරණීය Taman විඳපු දුක තව කෙනෙක්ට දෙන්න පුලපුලා බලන් ඉන්න අර පරිගන්නාසුළු මානසිකත්වය සහ ඒ නවකවදයට යොමු වෙච්චි දරුදැරියන් සමල්ලාවට මානසික ආතතියට පත් වෙලා මානසික රෝගීන් බවට පත් වෙලා මුළු ජීවිත කාලෙම බෙහෙත් හේත් වලින් යැපෙන තත්ත්වයට දක්වා පත් වෙනවා ඒ තරමටම මානසිකත්වය කඩාගෙන වැටෙන පිරිසක් බවට පත්වන. ඒතර අපි සාමාන්‍යයෙන් බාහිරින් දකිනවට වඩා ඔවුන්ගේ ජීවිත කතාව, ඔවුන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ස්වභාවයන් අපි දකිනවට වඩා වෙනස්. ඉතින් ඔය වගේ හරි සංකීර්ණ පරිසරයක් තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. දැන් විශ්වවිද්‍යාලයේ යන තරුණියක් නම් ඔබ ඔබටත් යම් විදිහකින් මේ මේ පින්වත් මෑණන් වහන්සේ කතා කරපු කරුණු කරනා සිහිපත් වෙනවා ඇති මතක් වෙනවා ඇති ඔබටත් මතක් වෙනවා ඇති මම විශ්වවිද්‍යාලයේ ගියේ මේ විදිහරනේ යම් විදිහකින් ඔය කියපු ගති ලක්ෂණ මටත් ටිකක් හරි තියෙනවා නේද කියලා කල්පනා වෙනවා ඇති ඔබට පුළුවන් ඔබ තවමත් ප්‍රමාද අපි තව තවත් මේ මාතෘකාව පිළිබඳව දිගුවක් විදිහට ඉදිරියට කතා කරමින් යනවා ඔබට පුළුවන් ඔබේ ජීවිතේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් වැරැද්දක් තියෙනවා නම් ඒ වැරැද්දේම ඉන්නේ කරන්නේ නැතුව ඒ වැරද්ද නිවැරදි කරගන්න. තාර්කිකව හිතන දෙයක් නෙමේ දහම කියලා කියන්නේ. මේක නියතයි. ඒක නිසා අපිට මේක තරග කරලා වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ නියත දහම තුළ කටයුතු කරන්න පුළුවන් නම් මේ ධර්ම කාරණා ඔබේ ජීවිතයට ගලපා ගන්න පුළුවන් නම් එතන තමයි වටිනාකම තියෙන්නේ. පිනත් මෑන්හන්සේම දැන් කතා බහ කරන්නේ නවක වදය පිළිබඳව. දැන් අපි මේ නවක වදය ගැන අනිවාර්යෙන් කතා කරනවාද? ගොඩක් වෙලාවට තරුණියන්ම තරුණයන් විසින් නවක වදයට ලක් කරලා බොහෝ අපහසුතාවලට ලක් කරනවා. එහෙම නැත්නම් සමහරක් තැන්වල තරුණියක් තවත් කාන්තාවක්ම තවත් තරුණියකට පීඩා එල්ල කරමින් මේ නවක වදේ ලබා දෙනවා. මේ නවක වදේ විශ්වවිද්‍යාල තුළ දැන් පහුගිය කාලේ නම් දැඩිසේ මේක කතා බහට ලක් වුණු කාරණාවක් වුණා. එතකොට පින්නත් මේ නම් අපි අනිවාර්යෙන්ම මේ ගැනත් කතා කරන්න ඕන. ඔව්. ඇත්තටම තිරේෂා සමහරලාට දැන් ඉන්න දෙමව්පියෝ දරුවෝ ඉගැන්වුවට විශ්වවිද්‍යාලේ යවන්නේ නැහැ කියන මතයට තීරණය ගත්ත දෙමව්පියෝ ඉන්නවා මේ ලංකාවේ. කියන්නේ සමහර ජීවිත හානි වෙනවා. ඒ දරුවන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අගාධයට ලක් වෙනවා. නවක වදින නිසා ලෙඩ වෙනවා, අබ්බගාත වෙනවා. නොයි කනතුරු වෙලා. ඒතර සමහර අම්මලා තාත්තලා හිතනවා නෑ මගේ දුව කොච්චර ඉගෙන ගත්තත් අපි නම් යවන්නේ නෑ කැම්පස් එකට. එහෙම තීරණ ගත්ත දෙමව්පියෝ ඉන්නවා. ඒතර ඒකට හේතුව ඇයි? මේ මේ විශ්වවිද්‍යාලය තුල ඇති වෙලා තියෙන අසාමාන්‍ය ඒක කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට දරන්න බැරි ඔරොතු දෙන්නේ නැති විදිහට කායික මානසික පීඩා ඇති වෙන නවක වදේ නිසා. සහ මට හිතෙනවා මෑණින් වංශ මේ නවක වදේ කියන නම නිසාම අපි ඔය කියන්නේ රැග් එක කියලානේ. මේ නම නිසාම අර තියෙන ඔක්කොම හොඳ යටපත් වෙලා දෝ කියලා. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක විශ්වවිද්‍යාලය ආරම්භ කරපු 10 පටන් පැවතගෙන එන එකක්. අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. සිරිතක් විදිහට කරන දෙයක් කිව්වොත් සිරිතක් විදිහට. එතකොට සාමාන්‍ය නාවකවදය කියලා යාලා අර්ථ දක්වන්නේ මොකද්ද? ඉහළ ශ්‍රේණිවල අපි කියන්නේ බැච් කියලා ඉහළ ශ්‍රේණිවල ඉන්න සිසු සිසුවියන් අලුතෙන් විශ්වවිද්‍යාලයට අලුත් සිසුන් සිසුන් පිරිසක් ආවහම පළවෙනි ශ්‍රේණියට එයාලට මේ විශ්වවිද්‍යාලයේ පරිසරයට හුරු කරවන්න නැත්තම් ඒ තියෙන සබකෝලය ඒ තියෙන අර ලැජ්ජාශීලී ගතිය නැති කරලා තමන්ගේ වැඩිමහල් සිසුන් එක්ක සාමූහිකත්වය සහයෝගය එකමුතු බව ඇති කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ පරිසරයට ඔවුන්ව හුරු කරන්න දෙන යම්කිසි අභ්‍යාසමාලාවක් පුහුණුවක් වගේ අර්ථයක් තමයි නවකවාදය කියන එකෙන් අර්ථ ගැන්වෙන්නේ. සාමාන්‍ය දැන් ඒක හරි මුල් කාලේ දෙන කියන්නේ ඉස්සර කාලේ විශ්වවිද්‍යාලේ තිබ්බ එක සොඳුරු කාලයක් නිසාම කියනවා නේද ටිරේෂාව. ඒකට මල් සමය කියලා. එතකොට ඒක හරි හරි සුන්දර මතකයක් ඉස්සර කාලේ අයට. නා විශ්වවිද්‍යාලෙන් එළියට යනකොට නාවකවාදී කාලය ගැන කතා කරනකොට යාලට හිමුවකට සිනහාවක් නැගෙන තරම් මේක හරි සුන්දරයි. එහෙම වෙන්නේ. කාත් එක්කවත් තරහක් මරහක් නැහැ. ඒක හරි පුදුම මිත්‍රත්වයක් තිබ්බා. ඉතින් තුන් මාසයක් තුරාවට මාස තුනක් පුරාවට මේ නාවකවාදය යනවා. ඒතර මේකේ තියෙන ඉස්සර කාලයේ බොහෝ විට නවකවදයේ හැටියට ඉහළ සිසුන් පහළ සිසුන්ට දුන්නු දේවල් ඇත්තට මේවා හරි සුන්දරයි. සමහරලාවට පිරිස අතරේ සිසුන් අතරේ මේසයක් තියලා ඒකට නගින්න කියලා සින්දුවක් කියන්න කියනවා කතාවක් පවත්වන්න කියනවා. එහෙම නැත්නම් මොකක් හරි ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි චරිතයක් දීලා මේ විදිහට රඟපාන්න කියනවා. ඒ වගේ අර සබකෝලේ නැති කිරීම පිණිස දෙන යම්කිසි පුහුණුවක් වගේ එකක්. ඒතරේගේ අමානුෂික පැත්තක් ඉස්සර දැක් තිබ්බේ නැහැ. නමුත් ඒ ඒ ඒ කාලේ තිබ්බ නවක වදයත් එක්ක ඒ තිබ්බ දේවලුත් එක්ක යහපත් දේකුත් සිද්ධ වුණා. බොහෝ විට කොහොමද ගුරුවරුන්ට ගෞරව කරන්නේ? වැඩිහිටි සිසුන්ට කොහොමද ගෞරව වැඩිහිටි ගෞරවය කොහොමද ඇති කරගන්නේ? ඊළඟ සමාජලාට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය මතක තියාගන්න ඕනි. ඒ ඒ තුලින් තමන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ආදරය කරන්න, ගෞරවය දක්වන්න. මේ හැමදේම අර ඊළඟට දැන් එයාලගේ මේ විශ්වවිද්‍යාලයට එන අලුත් දරුවන්ගේ පරිසර, පවුල් පරිසර, දෙමව්පියෝ මොනවද කරන්නේ? මෙයා එන්නේ මොන වගේ පවුල් පරිසරයකින්ද? ඒ හැමදේම කතා බහ කරලා අධ්‍යාපනය ලබන්න තරම් ආර්ථික මට්ටමක් නැති දරුවන් දරුවන්ට සමහරට විශ්වවිද්‍යාලය එකට ඉගෙන ගන්න අනිත් දරුවෝ එකතු වෙලා එයාට යම්කිසි ශක්තියක් වෙනවා ඉගෙන ගන්න. ඒ වගේ යහපත් පැත්තක් තිබ්බා තාමත් නෑ කියන්න බෑ. ඒ වගේ යහපත් පැත්තක් ඒ තුල තියෙනවා. නමුත් මේ වෙනකොට යම් යම් විදිහට අර මේ වෙනකොට දැන් විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි තේරෙෂ මුළු ලෝකෙම ගත්තත් ඕනම ශාස්ත්‍රයක් පිරිහිලා. ඒ පිරිහීම විශ්වවිද්‍යාලයට අයිති නැති දෙයක් නෙමෙයි. ඒක විශ්වවිද්‍යාලයටත් අයිති, පාසලටත් අයිති. හැමතැනටම පොදු දෙයක්. ඉතින් බොහෝ විට විශේෂයෙන්ම මේ නවක වදයත් එක්ක අධ්‍යාපනයට යම්කිසි බාධාවක් එනවා. දැන් ඒ විශ්වවිද්‍යාලය තුලේ නවක වදයේ කාල සීමාව තුලේ මාස 3 පුරාවට ඉංග්‍රීසි කතා කරන්න තහනම් විශ්වවිද්‍යාලය තුල. ඒතර හිතන්නකෝ අර ගමෙන් අමාරුවෙන් ආපු දරුවෙක්ට ඉංග්‍රීසි කතා අමාරුවෙන් ගැට ගහගෙන වචන ගැට ගහගෙන ඉංග්‍රීසි කතා කරලා අධ්‍යාපනයට අවශ්‍ය විදිහට ඉංග්‍රීසි හසුරවා ගන්න අවස්ථාවක් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඇයි? තහනම් දේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි කතා ගන්න බෑ. ඊළඟට ওই නවක වදයත් එක්ක සමහරලාට පන්තිවලට යන්න පමා වෙනවා. පන්ති මේ Tamanට අතපසු වෙනවා. ඊළඟට ඒ පන්තිවල දෙන ගෙදර ගිහිල්ලා කරන්න කියන වැඩ කරගන්න අවස්ථාවක් නැහැ. ඒව කරන්න වෙලාවක් නැහැ. ඒ වගේ ගොඩාක් විට අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා මේ තුන් මාසය තුල. ඒතකොට ධෛර්යයෙන් වීරියෙන් මේ මේ අභියෝගවලට මුහුණ දෙගෙන අධ්‍යාපනයට හිත යොමු කරගෙන ඉන්න දරුවා කොහොම මේ අභියෝගේ ජය ගන්නවා. එහෙම නැතුව මේ කාලයේදී අධ්‍යාපනයත් කඩක් අප්පල් කරගෙන ඒවත් එපා වෙලා ජීවිතේ නිකන් අර කඩාවැටුණු මානසිකත්වයක් ඇති කරගන්න දරුවෝ බොහෝ පිරිසක් විශ්වවිද්‍යාලය තුළ ඉන්න නිසා විශේෂයෙන්ම මේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් මේ තුළින් ඇති වෙනවා. ඉතින් මේකට ඒ විශ්වවිද්‍යාලයේ ඉහළ නිලධාරීන් පරිපාලන නිලධාරීන්ටවත් මේකට යම්කිසි පියවරක් ගන්න බෑ සමහරවිට මොකද මේ නෞකවදයේ ඇතුළෙන් යම් යම් දේශපාලනික යම් මතවාද යම්කිසි බලපෑමක් තියෙනවා ඒක රහසක් නෙමෙයි. ඒතර නිසා මේ විශ්වවිද්‍යාලයේ ඉන්න කුලපති කෙනෙක් වුණත් නවක වදයට එරෙහිව වචනයක් කතා කරන්න බෑ. එහෙම වචනයක් කතා කරලා ඊළඟ මොහොතේ එයාගේ ඉන්න ගෙදරට ගල් ගහලා මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ගොඩක් විට මේකට එරෙහිව කවුරුත් වචනයක් කතා කරන්නේ නැහැ. හඬක් නගන්නේ නැහැ මොම් බලාගෙන ඉන්නවා. එච්චරයි විසඳුම. ඒතර විශේෂයෙන්ම මේකේ තියෙන භයානක මති භයානකම தත්ත්වය තමයි විශේෂයෙන්ම තරුණ දියණියෙකුට පුතෙක්ට වඩා ජීවිතේට ලොකු බලපෑමක් ඇති වෙනවා මේ නාවකවදය තුල. විශේෂයෙන්ම දැන් හිතන්නකෝ මේ නාවකවදයෙන් ගොඩාක් පීඩාවටපත් වෙන්නේ නේවාසිකාගාර තුල ජීවත් වෙන අහිංසක දරු දැරියන්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනද නැවතිලා නේවාසිකාගාර තුල නැවතිලා අධ්‍යාපනය ලබන දරුවන්. ඒතර සමහර වෙලාවට ඒ නේවාසිකාගාරය තුල Tamanට වඩා ඉහළ ශ්‍රේණිවල ඉන්න ඉහළ සහෝදරයන්ගේ කාම රසපස් කරන්න ඕනි. ඊළඟට ඇඳුම් ටික හොදලා දෙන්න ඕනි. උදේට හවසට රැයට කණ්ඩු වෙලා දෙන්න ඕනි. ඒ කියන්නේ එයාලව බය කරගෙන තමන්ගේ යටතේ තියාගෙන ඉන්නවා වැඩ ටික ඔක්කොම කරගන්න. එතකොට එයාලට දැන් අර අධ්‍යාපනය කරන්න පාඩම් කරන්න වෙලාවක් නැහැ. ඇයි අර අර කට්ටියගේ වැඩකාරියක් 16ක් වගේ ඔවුන්ගේ වැඩ කටයුතු කරන්න ඕනේ. ත්‍රේ වගේ යම්කිසි මානසික පීඩාවන් ඇති වෙනවා. ත්‍රෝගේ තියෙන භයානකකම තමයි දැන් මේ වෙනකොට මේ නවක වදයත් එක්ක විකෘති විදිහට රාගය විකෘති රාගය එකතු වෙලා නවක වදය කියපු ගමන්ම මතක් වෙන්නේ විකෘති රාගයත් එක්ක එන අසාමාන්‍ය කායික මානසික පීඩාව. ඉතින් මේවා අපිට රහස් නෙමෙයි මේ ඕනතරම් ජනමාධ්‍යයේ පත්‍රවල අන්තර්ජාලේ ඕන තරම් තියෙනවා. ඒතර අපි මේවා මේ විවෘතව කතා කරන්නේ කාටවත් ගරහන්නවත් කාත් එක්කවත් තරහකටවත් නෙමෙයි. මේවා කරන අයට රැස් වෙන පාපය පාපයත් ඊළඟට මේවා වලින් පීඩාවටපත් වෙන අහිංසක ජීවිතවලට සිද්ධ වෙන විපතත් වළක්වා ගැනීම පිණිස ධර්මානුකූල උපදේශක් මිසක් මේවට අපි විරුද්ධව තරහෙන් ආවේගශීලීව කතා කරනවා නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම ඩිරේෂ සමල්ලාවට ගෑනු ළමයිම විසින්ම ගෑනු ළමයින්ට ලොකු පීඩාවක් දෙනවා. සමහරට ඔය අපි අහලා තියෙනවා පොත්පත්වල එහෙම තියෙනවා. කාමරවල මේ රූප ඇඳලා තියෙනවා පිරිමියාගේ රූප. එතකොට අලුතෙන් සිසුවියක් ආවහම විශ්වවිද්‍යාලයට ඒ කාමරය ඇතුළට දාලා අර නිර්වත් පිරිමි රූප ඇඳලා තියෙන පිරිමි රූපත් එක්ක කාම සේවනයේ යෙදෙන විදිහට රඟපාන්න කියනවා. ඒතර හිතන්නකෝ ගෙදර අම්මා තාත්තා යටතේ ලැජ්ජා බය ඇතිව බොහොම හැදියාවකින් ඉන්න අහිංසක දියණියකට මේ වගේ නොහොබිනා දෙයක් කිව්වහම ඒ දරුවා කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද කියලා. ඒතර ඒ වගේ දේවල් සමහරට ගෑනු ළමයිමයි කියනවා යන්න අර ගිහිලා අර විදිහට ඉන්න කියනවා. ඒතර එයා එහෙම රඟපානකොට හැමෝම වටිනා බලාගෙන ඉන්නවා. ඊළඟට සමහරලාවට කියනවා මේ ඒ කියන්නේ හිතාගන්න බෑ එහෙම කොහොමද තව කෙනෙකුට පීඩාවක් දෙන්නේ තව කෙනෙක්ට එහෙම කියන්නේ කොහොමද කියලා. සමහර වෙලාවට තිරේෂ අපි අහලා තිනවා අපි කියවලා තිනවා පොත්පත් වලින් සමහරවට මේ කාම සේවනයේ යෙදෙද්දී ස්ත්‍රියකගේ කටහඬින් හඬින් පිටවන හඬ ඔඩියෝ හැටියට දාලා ඒවා විකාශනය වෙන දාලා ඒ හඬට අනුව රඟපාන්න කියනවා. මේ පහුගිය දවසක ඒ විදිහට රඟපාන්න කියලා එක දියණියකට ඒ ලැජ්ජාව ඉවස ගන්න බැරිව සියදිවි නසාගත්ත පුවතක් ප්‍රසිද්ධ වුණා පහුගිය කාලේ. ඊළඟට සමහරලාවට කියනවා ගෑනු දරුවන්ට ශරීරයේ මේ අභ්‍යන්තර ඇඳුම් පැළඳුම් අඳින්නේ නැතිව අඩ නිර්වස්ත්‍රව මේ පිරිමි ළමයි ඉන තැනින් යන්න කියනවා. ඒතර බලන්න කොයිතරම් මේ දරුවා ඒ ඒ තරුණිය ඒ ගෑනු දියණිය කොයිතරම් පීඩාවකට අසහනයකට පත් වෙනවද? ඊළඟට සමහරලාවට නේවාසිකාගාරය තුල නාන කාමර තුල ගෑනු ළමයි නාන දිහා බලන් ඉන්නවා ඉහළ ශ්‍රේණිවල ගෑනු ළමයිම. එයාලට නාන්න කියලා අර බලාගෙන ඉන්නවා. ඒතර හිතාගන්න බෑ මේ මානසිකත්වය කොයිතරම්ම විකෘති වෙලාද මේ රාගයත් එක්ක කියලා. ඉතින් ඒ වගේ හානි වෙච්ච අනතුරු වෙච්ච අවස්ථා ඕන තරම් උදාහරණ තියෙනවා ඒක අවස්ථාවකේත් ඒක ගෑන් ළමෙක්ට ඒ ඉන්න අනිත් ගෑනු ළමයිම කියලා ඉටිපන්දමක් යෝනි මාර්ගෙන් ඇතුල් කරගන්න කියලා. නවක වදයට දීලා තියෙන දඬුවම. ඒක කරන්න බයේ මේ දරුවා දුවගෙන යනකොට දෙමහල් ගොඩනැගිල්ලකින් පල්ලෙහාට වැටිලා එයාට අනතුරක් වෙලා අංශභාගය හැදෙනවා. අංශභාගය හැදිලා එක්තැන් වෙලා අබගත වෙලා අවුරුදු දෙකක් ඉඳලා අවුරුදු දෙකකට පස්සේ ජීවිතේ සම්පූර්ණ විනාශ වෙච්ච නිසා සිය දිවිහානි කරගෙන. ඊළඟට තවත් මේ එක්තරා අවස්ථාවකෙත් මම හිතන්නේ සබරගමු විශ්වවිද්‍යාලේ වෙන්න ඇති දේවි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගත් අවුරුදු 23ක දියණියකට ඒ විශ්වවිද්‍යාලයේම තරුණියන් දෙන්නෙක් විසින් කරපු යම්කිසි කායික මානසික පීඩාවක් එක්ක ඒ දියණියට ඒක දරා ගන්න බැරුව ජීවිතය සියදිව හානි කරගෙන සියදිව හානි කරගෙන ලියුමක් ලියලා තියෙනවා. ඒ ලියුමේ ඉල්ලීම් දෙකක් තියෙනවා. අවසාන ඉල්ලීම් දෙකක්. ඒ දෙක තමයි පළවෙනි එක තමයි විශ්ව විද්‍යාලයේ සිසුන්ට සිසු සිසුවියන්ට මගේ මළගෙදෙට්ට එන්න තහනම්. කිසි කෙනෙක්ට එන්න දෙන්න බෑ. ඊළඟට දෙවෙනි ඉල්ලීම තමයි මගේ මృత ශරීරය මං ඉගෙනගත්ත ඉස්කෝලේ ළඟ කනත්තක් තියෙනවා. ඒ ඉස්කෝලේ පැත්තට මුහුණලාන විදිහට මගේ මලසිරුර ආදාහනය කරන්න. ඒතර හිතන්න තිරේෂා එයා සහ වගකීම් යුත්තන් කවුද කියලා තේ ලිපියේ සඳහන් සඳහන් කළ නම් ගම්පවක් තියෙන මේ අය නිසා තමයි මට මෙහෙම දෙයක් වුනේ කියලා. ඒතර හිතන්න එයා මැරෙනකොට එයාගේ මානසිකත්වය කොයි වගේද? එයාගේ මානසික එයා කොයිතරම් දේශ සහගතව ඉන්නේ නැද්ද? Tamanට මේ දේ කරපු අයට මම පලිගන්න ඕනි කියන මානසිකත්වය ඇතියෙන් ඇතිනේ. ඉතින් ඒ වගේ ගොඩාක් පීඩාකාරී තත්ත්වයන් මත දරුවන්ගේ ජීවිතවලට හාන් ජීවිතවලට වෙන හානි පමණ කරන්න බැරි තරම් විශාල හානි සමුදායක් වෙනවා. ඒතර ඒ නිසා ඒ නවක වදය තුලින් සිද්ධ වෙන කායික මානසික පීඩාවන් අසහනයන් සහ ජීවිතේ අනාගතයට වෙන බලපෑම වචනින් කියලා ඉවර කරන්න බැරි තරම් බලපෑමක් සිද්ධ වෙනවා. හොඳයි. අපි ඔය කතා කරේ බලපෑමක් ඇති වෙන්න පුළුවන් පැතිකඩ යන ගැන. දැන් මෙහෙම නොවන තැන් ඕනතරම් තියෙනවා. විශ්වවිද්‍යාල ජීවිතේ බොහොම සුන්දර විදිහට ගත කරන අපේ සහෝදර සහෝදරියන් මේ රටේ ඉන්නවා. මේ කතා කරන්නේ එහෙම පාර්ශවයන් ගැන නෙවෙයි. නමුත් යම් විදිහකින් වැරද්දක් සිද්ධ වෙනවා. එක් පැතිකඩක එක් පාර්ශවයක වැරද්දක් සිද්ධ වෙනවා. අපිට ඕන මේ වැරද්ද නිවැරදි කරන්න. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව තෝරාගෙන මේ විදිහට ඒ අයට උපදෙසක් දෙන්නට ඕනේ කියලා හිතුවේ, අනුශාසනා කරන්නට ඕනේ කියලා හිතුවේ, අවවාදයක් ලබා දෙන්නට ඕනේ කියලා හිතුවේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දමසරණිත් සමග රැඳී ඉන්න අපි සෝදානම් කෙටි විරාමයකට යන්නේ. කෙටි විරාමයකින් අනතුරු නැවත වතාවක් මුණ ගැහෙමු. නැවතත් ඔබ ධම්සරණී සදහම් පිළිසඳරත් සමගින් අපි විරාමයට යන්නට මත්තෙන් කතා බහ කරා නවකවදය පිළිබඳව ඒත් එක්කම තරුණියන් පත්වන අපහසුතාවයන් මොනවද ජේෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඇය මොනවගේ අපහසුතාවයන් වලට පත් කරනවාද මේ කියන කරණා පිළිබඳව අපි කතා බහක් කළා. දැන් අපි සූදානම් කතා බහ කරන්න මේ තරුණයන් විසින් තරුණියන්ව විශ්වවිද්‍යාලය තුළ යම් යම් අපහසුතාවලට ලක් කරනවා. විවිධ වූ හේතු. අපි සරල වචනයෙන් කිව්වොත් පින්නත් බැන්නේ නැහැ සවාසිතකා. ගොඩාක් වෙලාවට කටයුතු කරන අවස්ථා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා මේවා තවමත් විශ්වවිද්‍යාල තුල සිද්ධ වෙනවා පවතිමින් පවතින తත්වේ පවතින ස්වභාවය ඉතින් ඒ නිසා අපි මේ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න පින්නත් නැනස මේ තරුණියන්ව යොදාගෙන තරුණියන් කරන මේ දේවල් පිළිබඳවත් ඔව් ඇත්තටම අපි කලින් කතා කරේ නවක වදේ එහෙමනේ නවක වදේ කාලේ මම දැනුවත් විදිහට ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න තහන. එතකොට නමුත් පස්සේ මොකද කරන්නේ මේ විශ්වවිද්‍යාලය තුළ ඉන්නවනේ ප්‍රසිද්ධ තරුණයන් ගැන හොඳට සල්ලි භාගය තියෙන නට හොඳ රූප හැඩරුව තියෙන කඩවසම් තරුණයන් ඉන්නවා. එයාලා යාලු කරගන්නවා බොහෝම ගැමි අහිංසක මේ කිසි දෙයක් තේරෙන්නේ නැති අහිංසක තරුණියන්ව යාලු කරගන්න. සාමාන්‍ය විශ්වවිද්‍යාලය තුළ ගෑන් ළමෙක් යාළු කරගන්නවා කියන්නේ කොක්කක් දාගන්නවා කියන්නේ. ඒතර ඒක ඒ කියන්නේ තමන්ගේ වැඩ ටික කරගන්න. තමන්ගේ වැඩ ටික කරගන්න කවුරු කෙනෙක් යාළු කරගන්නවා. යාළු කරගෙන සමල්ලාට ඒ තමන් යාළු වෙච්ච පිරිමි ළමයාගේ අතපසු වෙන මේ නෝට් නෝට් ටික ලියලා දෙන්න ඕනි කවුද? ගෑන් ළමයා. එන පොත්පත් ටික පිළිවෙලට තියාගන්න ඕනි කවුද? ගෑන් ළමයා. එන පිරිමි ළමයාගේ ඇඳුම් පැළඳුම් ටික හොදලා අයන් කරලා වේලලා ඔක්කොම කරලා දෙන්න ඕනි කවුද? ගෑනු ළමයා. ඊළඟට සමහරලාට නේවාසිකාගාරේ නම් පිරිමි ළමයාට උදේටත් කෑම උයන්න ඕනේ. මොකද ඒ නේවාසිකාගාරය තුළ එයාලගේ කාමරවල උය පිහා ගන්න පහසුකම් තියෙනවා. ඒතර උදේට කෑම උයලා දෙන්නත් ඕනේ. ඊළඟට දවල්ටත් කෑම උයලා දෙන්න ඕනේ. එතකොට දැන් මෙහෙම කෑම උයා පිරිමි ළමයට ආවදේව කර කර ඉන්නකොට ගොඩාක් හිට තරුණියට මේ පන්ති කට් වෙනවා. ඊළඟට එයාට gederedi කරන්න කියන දෙන වැඩ අතපසු අතපසු වෙනවා. පාඩම් කරන්න වෙලාවක් නැහැ. අර පිරිමි ළමයා මැත්තේම නැහි නැහි එයාටම දාස වෙලා එයාගේ කටයුතු කර කර කර කර ඉන්නවා මිසක් එයාට තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන තේරුම් ගන්න පෞද්ගලික ජීවිතයට අවධානය යොමු කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් ගොඩක් විට මේ පිරිමි ළමයි කරන්නේ මේ ගෑන් ළමයිව යාළු කරගන්නේ තමන්ගේ වැඩ වැඩ ටික කරගන්න මිසක් සැබෑ ආදර ආදරයකින් මම මෙයාව විවාහ කරගන්න ඕනි කියන දීර්ඝ සැලැස්මකට නෙමෙයි ගෑන් ළමයාව විවාහ කරගන්නේ. ගොඩාක්ට මේ විශ්වවිද්‍යාලය යන පිරිමි ළමයි විශ්වවිද්‍යාලයේ තරුණියන් විවාහ කරගන්න කැමති නැහැ. මොකද ඇතුලේ සිද්ධි දන්න නිසා. ගොඩක්ට කැමති නැහැ. වෛද්‍යවරයෙක් ගොඩක්ට කැමති නැහැ වෛද්‍යවරියක් විවාහ කරගන්න. ඒ වගේ දෙයක්. ඇත්තට බොහෝ විට සමහරලාට ගම්බද අහිංසක වැඩි අත්දැකීම් නැති අහිංසක තරුණියන් දැන් අර පෙනුම ලස්සනයි සල්ලි භාගේ තියෙනවා විශ්වවිද්‍යාලය තුළ පිළිගැනීමක් තියෙනවා ඒ වගේ තරුණයෙක් තමන් එක්ක යාළුනහම ඒක ලොකු දෙයක් හැටියට දැකලා මේක සැබෑ ආදරය කියලා හිතලා මේ මගෙන් හැමදේම වැඩ මගෙන් කරගන්නේ මට තියෙන මාත් එක්ක තියෙන විශ්වාසය නිසා මට මේ හැමදේම කියන්නේ කියලා අවංකව ඒක ආදරයක් හැටියට දැකලා හැම මුළු මුළු ජීවිතයේම ඔහු වෙනුවෙන් කැප කරලා අවසානයේ තමන්ට තියෙන උතුම්ම පිරිසුදුම දේ වෙන තමන්ගේ පිරිසුදු චරිතවත් කුමරි බඹසර පවා ඒ පිරිමි ළමයාට දන් දෙන්න තරම් ගොඩාක් හිට ලද බොළඳ වෙනවා තරුණියන්. ඒතර ජීවිතේ ගොඩක් හිට විනාශ කරගෙන දැන් විශ්වවිද්‍යාලවල සමහරවිට තියෙනවා සමහර උද්‍යාන තියෙනවා සමහර පාක් තියෙනවා ඒ වලට යන්න පුළුවන් මේ යාළු වෙච්ච තරුණ තරුණියන්ට විතරයි. අනිත් අයට යන්න බෑ. ඒතර ඒ වගේ තැන්වලට ගිහිල්ලා අතිශයින්ම පෞද්ගලික විදිහට හැසිරීලා තමන්ගේ පිරිසිදු ඒ සිල්වත් ජීවිතෙත් විනාශ කරගෙන අන්තිමට අර පිරිමිලා මෙයා ඒ ගෑන් ළමයා අත්හැරලා දානවා. ඊපස්සේ ඊට වඩා ලස්සන හොඳ කෙනෙක් ආවහම ඒ ගෑන් ළමයාත් එක්ක යාළු වෙනවා. ඉතින් මේකේ ලොකු මහානිය වෙන්නේ පිරිමි ළමයාට නෙමෙයි. ඇත්තටම කිව්වොත් රැකගත යුතු දේ තියෙන්නේ ආරක්ෂා කරගත යුතු වටිනා වස්තුව තියෙන්නේ පිරිමි ළමයා ළඟ නෙමෙයි. ගැහණු අපි ළඟ, කාන්තාවන් ළඟ. ඒතර කාන්තාවකට තියෙන උතුම්ම වස්තුව, උතුම්ම ආභරණය තමයි ඒ කාන්තාවගේ වටිනාකම තීරණය වෙන්නේ ඇගේ ජීවිතයේ තියෙන පිරිසිදු බඹසර සීලයක් තුළ. ඒ කියන්නේ බඹසර සීලය කියලා මම කිව්වේයි අවිවාහක තරුණියකට රකින්න පිරිසුදු චරිතය හඳුන්වන කුමරි බඹසර හැටියට. ඒතර අපිට තියෙන වටිනාම වස්තුව ඒක. ඒතර ඒ වටිනාම වස්තුව පවා අන් අය වෙනුවෙන් අන් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ ලාමක සිතුවිලි නිසා කැප කරනවා. මේ විදිහට ගොඩාක් විට තරුණ තරුණ තරුණයන් නිසා තරුණියන් ගොඩක් විට විශ්වවිද්‍යාලය තුළ අසරණ වෙලා ජීවිතය විනාශ කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් ගොඩක් විට තරුණියන් විශ්වවිද්‍යාලය තුල සැලකිලිමත් වෙන්න ඕනේ. උදෙන් පිනත් වෙන්නස ඔය කතාව කිව්වම මට තවත් කතාවක් මතක් වුණා දැන් මේ තරුණියන්ගේ අතෙත් යම් විදිහකින් වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට විශ්වවිද්‍යාලයට ගිහාම සමහර තරුණිය කරන්නේ මේ අපහසුතා එල්ල වෙනවා. ඇත්තටම තරුණයන්ගේ යම් විදිහකින් අපහසුතා අර කිව්ව පිනතැනසක් කිව්වා වගේ කොකු දාගන්න ගොඩාක් අය උත්සාහ කරනවා. හැබැයි අර සමහරක් වෙලාවට ගැලවීම උදෙසාත් මේ තරුණියන් ගොඩාක් වෙලාවට ওই ජේෂ්ඨ පන්තිවල ඉන්න තරුණියන් එක්ක විවා මේ සබඳතා ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අර බේරීම උදෙසා මේ කවුරුදු හතරකට පමණක් සීමා කරගනිමින් මේ උත්සාහ කරන්නේ අර ඒ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ මේ තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් බොහෝ දෙනෙක් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක ඇතුළෙත් අපි යම් දෙයක් ඔව් ඇත්තට මේක එතකොට අපිට එකෙල්ලේ මේක තරුණයාටම විතරක් චෝදනාව කරන්න බෑ. ඒ වගේ කියන්නේ తాවකාලික අර පැත්තම අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමරකලාවට පිරිමි ළමයා කියලා කියන්නේ හරිම හොඳයි අහිංසකයි. එතකොට දැන් ශ්‍රී පාර්ශවය කරන්නේ මේ පිරිමි ළමයව තියාගෙන අර අවශ්‍ය දේවල් සියල්ලක්ම ලබාගෙන සල්ලි තියෙනවා නම් එයාගෙන් ඒවත් අරගෙන අර ඉන්න අවුරුදු 4ක කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය උපරිම සහයෝගයත් ලබාගෙන අවසානයේදී හැරලා දානවා. එහෙමයි. ඔව්. ඒතර ඒ වගේ ඇත්තට මේ වගේ තරුණියන් පවා ඉන්නවා. සමහරවිට ඒ ඒ ආදරයේ අහිමිවීම දරා ගන්න බැරුව සමහර පිරිමි දරුවෝ ජීවිතේ පවා හානි කරගන්න අවස්ථා සිද්ධි අපිට ඕනතරම් අහන්න ලැබෙනවා ටීචර්ස්. ඒක දෙපැත්තෙම ඒ අනතුර ඒ වැරද්ද තියෙනවා ඇත්තට. එහෙම වෙනස. දැන් අර අපි එක පාර්ශවයකට විතරක් මේක චෝදනාව එල්ල කරන එක සාධාරණ නැති නිසා තමයි මම ඒ කාරණාවත් මතක් කරේ. පිටත් වෙනස දැන් අපි කතා කරමු මේ නේවාසිකාගාර තුල තරුණියක් ගත කරන ජීවිතය වෙනස් වෙනවා. හාත්පසින්ම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න වගේ නෙමෙයි නේවාසිකාගාරය තුල ඉන්නේ සමවයස්වල සහෝදර සහෝදරියෝ ගොඩාක් වෙලාවට. ඒ අයත් එක්ක ගනුදෙනු කරනකොට කටයුතු කරනකොට ඉන්න ක්‍රමවේදයන් වෙනස් වෙනවා. විවිධ වූ සිතුවිලි, විවිධ වූ අදහස් තියෙන අය තමයි මේ වාසිකාගාර තුල ඉන්න හැමෝටම එක තැනට ලඟු වෙන්න සිද්ධ වෙලා තියෙන කොටු වෙන්න සිද්ධ වෙලා තියෙන. එතකොට පින්වත් මෑණින් වහන්ස මේ අපි නේවාසිකාගාර තුල තරුණයන් ගත කරන ජීවිතය ගැනත් කතා කරමු. ඇත්තරම තිරේෂ කිව්වා වගේ නිවසේ ඉඳලා විශ්වවිද්‍යාලයට එන තරුණියකට වඩා අපහසුතාව පීඩා වැඩි නේවාසිකාගාරය තුල ඉන්න තරුණියකට. හිතන්න විශේෂම නේවාසිකාගාර ඇතුළ එක කාමරයක සමල්ලට ඇඳවල් දෙකක් තියෙනවනම් සමට එක ඇඳක දෙන්න ගාන නිදාගන්න තරමටම තදබදයක් නේවාසිකාගාර තුළ තියෙනවා. එතකොට තමන්ගේ පොත්පත් ටික ඇඳුම් පැඳුම් ටික පිළිවෙලට තියාගන්න ඉඩක් ඉඩකඩක් නැහැ කාමරේ. ඒක කාමරයක හතර පහ දෙනා කුකුල් පැටව ටික වගේ ඉන්නවා. ඊළඟට සමහරලාට ඒ කාමරේ දැන් තමන්ට මේ රෑට පාඩම් කරන්න ඕනේ. නැමෙ හැබැයි කාමරේ ඉන්නේ අනිත් එකන කියන ලයිට් ඔෆ් කරන්න ලයිට් ඔෆ් කරන්න කියලා කෑ ගහනවා. ඒ සමහරලාට පාඩම් කරන්න උවමනාව තියෙද්දි අනිත් කෙනාගේ බලපෑම නිසා එයාට පාඩම් කරන්න අවස්ථාවක් නැතුව සමහරට ඒක අතරමඟ නතර කරලා දානවා. ඊළඟට විවිධ අදහස් තියෙන විවිධ සිතුම් පැතුම් තියෙන අයත් එක්ක එකට ඉන්න සිද්ධ වෙනකොට ගැටුම් ඇති වෙනවා. මේ වගේ නොයේක් අපහසුතාවලට පීඩාවලට ඔවුන්පත් වෙනවා. ඊළඟට සනීප ආරක්ෂක පහසුකම් ගොඩාක් ඊට අවමයි. කාන්තාවක් වුණහම ගොඩාක් විට ඒ අවශ්‍යතාවයන් ඕනි. නමුත් නේවාසිකාගාර ජීවිතය තුළ ඒ කාන්තාවකට අවශ්‍ය කනේ සනීපාරක්ෂක පහසුකම් ඒවා අවමයි. මේ වගේ ලොකු පීඩාවකින් ඉන්න අතරේ මේ පීඩාවත් එක්ක ඊළඟට නවක වදයත් එක්ක මේ නේවාසිකාගාර තුළ ගොඩාක් තරුණියන් නරක දේවල් වලට යොමු වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි. සමල්ලාවට නේවාසිකාගාරය තුළ ඒ එක කාමරයේ ඉන්න ඒ ගෑනු දරුවෝ ටික එකතු වෙලා අපිට හිතා ගන්නත් බැරි විදියට ඊටාම අසભ્ય දේවල් කතා කර කර ලාමක සතුටක් විඳ විඳ ඉන්න අය වැඩි. يعني මේ පොදුවේ තව කෙනෙක් එක කතා කරන්න බැරි මාතෘකා එයාලා කතා කර කර ලාමක සතුටක් විඳිනවා. ඊළඟට සමාල්ලාවට තීරේෂා නේවාසිකාගාර තුළ මේ තරුණියන් බීමට හැබැයි වෙනවා. දැන් අවක වදේ කාලේ බලෙන් පොවනවා. බලෙන්මත් පැන්පෝවනවා. තොට ඒ ඒවට පෙළඹ වෙලා ඒවට පුරුදු වෙලා අනිත් අයවත් පොළඹවගෙන අනිත් අයවත් ඒකට පුරුදු කරගෙන සමහරට තමන් ඉන්න කාමරය ඇතුළේ අර පිරිමි ළමයි ටිකක් එකතුනහම බොන්නේ. ඒ වගේ සමහරට ගෑන් ළමයි බීමත් හැසිරෙනවා. ඊළඟට හැමෝම අතේ ෆෝන් තියෙනවා. ඒ ෆෝන් වලින් එකට එකතු වෙලා අසභ්‍ය රූප, අසභ්‍ය චිත්‍රපටි නොඒ මේ අශීලාචාර දේවල් බලබලා බලබලා අසාමාන්‍ය කාම තෘප්තියක් විඳිනවා. මේ ඒ වගේ නොයෙකුත් දේවල් ඊළඟට සමාල්ලාවට ඒ කාන්තා නේවාසිකාගාර තුල සමහරට කාන්තාවන් කාන්තාවන් අතර යම් යම් අසම්මත සම්බන්ධතා ඇති වෙනවා. ඒවා හඳුන්වන අධර්ම රාගය හැටියට. ඒතර ඒ රාගයට සදාචාරයක් නැහැ. එතකොට ඒ කාන්තා කාන්තාවන් අතර ඇති වෙන අසාමාන්‍ය විකෘති රාගයත් එක්ක නොයෙකුත් දේවල් වලට පුරුදු වෙනවා. මේ වගේ අන්තිමේට විශ්වවිද්‍යාලයෙන් එළියට යනකොට ගොඩාක් නරක පුරුදු වලට ඇබ්බැහි වෙච්චි තරුණියක් හැටියට තමයි එයා අනාගත ලෝකයට පියනගන්නේ. ඉතින් ගොඩක් විට දැන් අර නවකවදයේ කාල සීමාව තුළ අපි කලිනුත් කතා කළා සමට නේවාසිකාගාරය තුළ ඉන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හැම කටයුත්තක්ම කරන්න සිද්ධ වෙනවා. ඒ හැමදේමත් කරගෙන තමන්ගේ වැඩත් කරගෙන ඉන්නකොට ගොඩාක්ට අධ්‍යාපනය අතපස් වෙනවා. තුර මේ පීඩාව මේ අපහසුතාවය මේ එන මේ අභියෝග සාමාන්‍ය නිවසක ඉඳලා එන දියණියකට නැහැ. ඉතින් ඒ නිසා මේ නේවාසිකාගාර ජීවිතය කියලා කියන්නේ හරියට ගත කරේ නැත්නම් තාම ලොකු අනතුරු වලට ලොකු අනාගත ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලොකු හේතුවක්. එනිසාවෙන් ඔබට ඔන්න පැහැදිලි කිරීමක් කරා පින්වත් මෑණියන් වහන්සේ කොයි විදිහටද අනතුර තියෙන්නේ මෙන්න මේක තමයි අනතුර කියන කාරණාවත් පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් පහදා දුන්නා. ඉතින් පින්වත් මෑණියන්ස මෙච්චර දේවල් කියපකේ අපි කියමු කොහොමද මේ අභියෝග ජය අරගෙන අවසානයේදී මේ අවුරුදු 4ක කාල සීමාව හරි විදිහට දැන් අවුරුදු 4 සමහරකට අවුරුදු 5 වෙන අවස්ථාවක් තියෙනවා. මේ කාල සීමාව කොහොමද හරියාකාරව නිවැරදිව විශ්වවිද්‍යාලය තුල ගත කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට හොඳ උපාධිධාරියෙක් විදිහට අවසානයේදී තමන්ගේ සහතිකයත් අරගෙන ඇය හෝ ඔහු ගොඩක් අපි දැන් මේ වැඩසටහන තුලින් තරුණියන් පිළිබඳව වෙන කතා බහ කරනවා. ඒකට තරුණියක් විදිහට කොහොමද විශ්වවිද්‍යාලය තුලින් ඇය පිට වෙන්නට ඕනේ කියන කරණාවට අපි අවවාදයක් අනුශාසනාවක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. ඇත්තටම සමල්ලාවට ඒ අවුරුදු 4 5 තුල අධ්‍යාපනයත් කරයි. විභාගත් හොඳට පාස් වෙයි. උපාධියත් ගනි. නමුත් අපි අර කලින් කියපු විදිහට ජීවිතේ වරද්ද ගත්තොත් විශ්වවිද්‍යාලයෙන් එළියට පය ගහනකොට එන්නේ විශාල කර්ම පොදියක් රැස් කරගත්ත අනාගතේ ඊටාම දුක් විපාක විඳින්න මෙලොව පරලොව දුක් විපාක විඳින්න විශාල පාප කර්ම පොදියක් රැස් කරගත්ත ඒක පිටට පේන්නේ පිටට උපාදීයයි ලබාගත් ජයග්‍රහණය විතරයි පිටට පේන්නේ. හැබැයි තමන් රැස් කරගත් අනුන්ට හිංසා පීඩා වද හිංසා දීලා මානසික පීඩා දීලා කායික පීඩා දීලා තමන් රැස් කරගත්ත කර්ම පොදිය තමන්ට තේරෙන්නෙත් නැහැ. තමන් වටේ අනිත් අයට තේරෙන්නෙත් නැහැ. ඊළඟට සමහරලාවට ඒ නවකවදයේ කාල සීමාව තුළ බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, සත්පුරුෂ උතුමන් වහන්සේලාට ගරහලා නොයෙකුත් වචන පාවිච්චි කර කර සින්දු හදලා කියලා අසභ්‍ය දේවල් ලියලා මහා විශාල පෞකන්දරාවක් රැස් කරගන්නවා ආර්ය උපවාදය කරගෙන. එතකොට ඒ ආර්ය උපවාදය කරගෙන කරගත්ත ඒ පාපය නිසා සමහරට එයා අනාගතයේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ආර්ය උපවාදමය පාපය රැස් කරගත්ත නිසා අන්තිම කාලේ උමතුෙන් ජීවිතය අවසන් කරන්න සිද්ධ වෙනවා. කොච්චර උගත් කෙනෙක් වුණත් උමතු වෙලා පිස්සු හැදිච්ච කෙනෙක් හැටියට මේ යන්න සිද්ධ වෙන අවස්ථා ගොඩාක් වැඩි ආර්ය උපවාදයේ සිද්ධ කර ගැනීම නිසා. ඊළඟට සමාල්ලාවට ගොඩාක් විට ජීවිතේ වරද්දවාගෙන සිල්පද හානි කරගෙන සිල්පද පරිදු කරගෙන ඊළඟට තමන්ගේ වටිනා ගුණධර්ම විනාශ කරගෙන ඊළඟට තමන්ට තියෙන පිරිසුදු තිසරණය විනාශ කරගෙන තමන්ගේ ජීවිතේ වරද්දගෙන ලකු පාප කර්ම රැස් කරගෙන මරණින් මත්තේ දුගදියේ උපදින්න හේතු වන කර්ම පොදියක් රැස් කර ගන්නවා විශේෂයෙන්ම තරුණ දියණියක් හැටියට ගත්තොත් වැරදි කාම සේවනයේදීලා ඒ කියන්නේ විවාහ වෙන්න කලින් තරුණයන් එක්ක කාම සේවනයේදීම වැරදි කාම සේවනයේ කාමසේවනයේ යෙදিলা තුන්වෙනි සිල්පදේ හානි කරගන්නවා. ඊට පස්සේ සමහරලාවට ඒ කාමසේවන නිසා කුසට දරුවෙක් ආවොත් ගබ්සාවලට පෙළඹිලා ඔන්න ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කරගන්නවා. ඊළඟට gedara dora අම්මලා තාත්තලාව බොරුවෙන් වංචා කරලා තමන්ගෙන් වෙච්ච වැරැද්ද වහනකොට බොරු කියන එක බොරු කියන සිල්පදෙත් මේ කැඩිලා. ඊළඟට සමහරලාට යාළුවෝ එකතු වෙලා මත්පැන් මද්‍රව්‍ය ප්‍රාණය කරනවා. එතකොට එතන මත්පැන් මද්‍රව්‍ය භාවිතය කියන ඒ සිල්පදයට හානි කරගෙන. ඊළඟට අනුව අනුන්ව බොරුවෙන් වංචලා අනුන් සතු දේවල් කඩා වඩාගෙන සොරකමින් වැළකීම නම් වූ සිල්පදයක් කඩාගෙන අන්තිමේට විශ්වවිද්‍යාලයෙන් එළියට උපාධියක් අරන් එළියට පය ගහනවා සිල්පද පහම කඩාගත්ත දුස්සීල පුද්ගලයෙක් හැටියට තමයි දුස්සීල තරුණියක් තරුණයෙක් හැටියට තමයි රටට සේවය කරන්න එළියට පය ගහන්නේ ඒ සමාලලට ගොඩක් විට ඒ මේ අනාගත අපේ ලංකාවේ අනාගතය බාර ගන්න පරපුර ගොඩක් විට සමාලලවට බේබදු වෛද්‍යවරු සල්ලාල නීතිඥවරු වංචාවෙන් ජීවිතය ගත කරන පරිපාලන නිලධාරණීන් මේ විදිහට ජීවිතයේ විශාල අනතුරකට අදා අගාධයකට පත් කරගත්ත පිරිසක් හැටියට රට රටේ අනාගතය බාරගන්න ඉදිරිපත් වෙනවා. ඒතොර ඇත්තටම ගත්තොත් මේ වගේ අයගේ පෞල් ජීවිතයත් අසාර්ථකයි. සැබෑ අම්මෙක් තාත්තෙක් වෙන්න බෑ දරුවන්ට. ඊළඟට රටට යහපත් පුරවැසියෙක් වෙන්න බෑ. ඉතින් ආන් ඒ නිසා යම් විදිහකින් තමන්ගේ අතින් ඒ විශ්වවිද්‍යාලේ ජීවිතය තුළ ආර්ය උපවාදයක් සිද්ධ වෙලා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේට හෝ සංඝයාට හෝ ඊළඟට තමන්ගේ දෙමව්පියන්ට හෝ සත්පුරුෂ ගුණවත් උතුමන්ට හෝ තමන්ගේ වචනෙන් යම්කිසි උපවාද සිදු වෙලා තියෙනවා නම් මොකද කරන්න ඕනි? වහ වහ ඒවට සමාව ගන්න ඕනි. උතුම් රුවන්වැලි සෑය ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මහා සෑය වන්දනා කරලා මහා සෑයෙන් සමාව ගන්න ඕනේ ආර්ය උපවාදමේ පව ගෙවෙන්න නම්. ඊළඟට තමන් අතින් සිල්පද හානි වෙලා තියෙනවා නම් සිල්පදවලට ඒ සිල්පද නැවත සමාදන් වෙලා ඒවට සමාව ගන්න ඕනේ. ඒවට පිළියම් යොදන්න ඕනේ. ඊළඟට සිල්වත් ගුණවත් සංගරුවන ඇසුරු කරමින් කල්යාණ වූ අවවාද අනුශාසනා ගන්න ඕනි. ඊළඟට විශ්වවිද්‍යාලය තුලම සමල්ලාවට ඔය බෞද්ධ සංගම් වලින් යම් යම් යම් නොඑක් දහම් වැඩසටහන් දියත් කරනවා. එතකොට ඒවට සමහරට විශ්වවිද්‍යාලය තුල සිසු සිසුවියන්ගේ සහභාගීත්වය ගොඩාක් අඩුයි. පිටින් තමයි එන්නේ. හිතමුකෝ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවලා ධර්මදේශනයක් කරනවා කියලා ආරංචි කරනවා. නමුත් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකට සහභාගීත්වය හරිය අඩුයි. බාහිරින් පිරිස සම්බන්ධ වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ දහම් වැඩසටහන් වලට සහභාගී වෙලා ධර්මයේ ශ්‍රවණය කරමින් ජීවිතේ සැබෑ අර්ථය මොකක්ද කියන එක තේරුම් අරගත්තොත් එයාට පුළුවන් සැබෑමට මේ අභියෝගවලට මුහුණ දෙන්න. ඊළඟට මේ නවකවදයේ කාල සීමාව තුළ තමන්ගේ ආධ්‍යාත්මය, තමන්ගේ පෞරුෂත්වය හීන කරගන්නේ නැතුව ඒ හැම දෙයකම උපායශීලීව හැමදේටම අණ්ඩලා වැටපිලා බැහැ. එනිසා ඒ වගේ දැන් Tamanට ඒ වගේ නවක වදයමය කායික මානසික පීඩා එනකොට ඒවට බුද්ධිමත්ව උපායශීලීව යම් යම් සම්‍යක් ප්‍රයෝග යොදමින් ඒ අනතුරු වලින් බේරිලා ඉන්න තමන් දක්ෂ වෙන්න ඕනි. ඒ වගේ මේ නවක වදයේ දෙන ඉහළ සිසු සිසුවියන් උනත් හිතන්න ඕනි මගේ මේක කුස උපන් සහෝදරියක් නා. මගේ මේක කුස උපන් සහෝදරයෙක් නම් මේ මගේ නංගි නම් මේ මගේ මල්ලි නම් මම මෙහෙම පීඩාවක් මෙයාට දෙයිද? මම මගේ එකකුස උපන් ලේ සහෝදරියක් නම් මම කවදාවත් මෙයාගේ පිරිසුදු බඹසරට හානි කරන්නේ නැහැ එහෙනම් මේ ඉන්නේ මගේම සහෝදරයෝ පිරිසක් කියන ඒ සහෝදරත්වය, ඒ හැඟීම, එකිනෙකා කෙරෙහි ආදරය, ගෞරවය, කරුණාව, අනුකම්පාව, දයාව මේ ගුණධර්ම තමන්ගේ හිතවල හිතවල පෝෂණය කරගත්තොත් ඇත්තටම විශ්වවිද්‍යාලයේ ජීවිතය අවසන් වීමත් සමගම ඒ මතකය අමිහිරි මතකයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ තරුණ තරුණියන් ජීවිතය විනාශ කරගන්නේ නැහැ. සියදිවි හානි කරගන්නේ නැහැ. ජීවිතයේ තුල මානසික රෝගින් බවට පත් වෙන්නේ නැහැ. මුළු ජීවිතයම බෙහෙත් හේත් පාවිච්චි කර කර මනස ගොඩනගා ගන්න උත්සාහ ගන්න මනසින් බැලහීන පිරිසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා වගකීම තියෙන්නේ Taman සතුවයි. Tamanගේ ජීවිතේත් මේ අනාගත ලංකාවේ සම්පූර්ණම අනාගතයේ තීරණය වෙන්නේ ඉදිරි අනාගතය බාර ඒ උගත්යයි සම්මත පිරිස අතර නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළින් පිරිසුදු සීලය ආරක්ෂා කරගෙන තිසරණේ ආරක්ෂා කරගෙන ගුණධර්ම ආරක්ෂා කරගෙන හිටියොත් මෙලොවත් ජය ගන්න පුළුවන් ඒ වගේම පරලොවත් අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන් හොඳයි පින්වත් මෑණියන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න ගැටලුව මොකක්ද අනතුර මොකක්ද ඒක කොතනද තියෙන්නේ කොයි විදිහට දේ වැරද්ද සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි ඒ ගැටලුව වලට කොහොමද විසඳුම් හොයාගෙන කටයුතු කරන්නේ කියන කාරණාව ගැනත් අපිට පින්වත් මෑණින් වහන්සේ බොහොම හොඳින් කරුණු කාරණා පහදා දුන්න. අපිට තියෙන කාල වේලාවත් අවසන් වෙමින් පවතිනවා. පින්වත් මෑණින් වහන්සේ අද දවසේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් අපිට දැන් ලිපි ලැබෙනවා පින්වත් මෑණින් වහන්සේ. ඒ ලැබෙන ලිපි අතරින් මා ලිපියක් තෝරාගත්තා. දීර්ඝ ලිපියක් හැබැයි මගේ මේ ලිපිය. නමුත් මේ දීර්ඝ ලිපිය මම කියව සම්පූර්ණයෙන්ම ඒක සරල කරලා කෙටි කරලා පිනත් මෑණියන්ස ඉදිරිපත් කරන්නම් ඇයට අවශ්‍ය වෙන පිළිතුර මේ යම් විදිහකින් අපි කිව්වොත් නැන්දම්මා ලේලී ගැටුමක් පින්වත් මෑණියන් වහන්ස මේ නැන්දම්ම බොහෝම ආදරයෙන් Tamanගේ ලේලියට සලකනවා හැබැයි ඇය කිසිම විටක නැන්දම්මා කෙරෙහි අනුකම්පාවක් දක්වන්නේ නැහැ කියන කාරණාව තමයි මේ ලිපිය පුරාවටම තියෙන්නේ. අය යම් යම් සිදු කරපු කටයුතුත් එක්ක. නමුත් ඒ උදෑසනම අවදි වෙලා ඇයට ආහාර පවා සකස් කරලා දෙනවා, රෙදි ටික පවා සෝදලා දෙනවා, දරුවන් පවා බලා ගන්නවා. නමුත් ලේලිය ඇයත් සමග කතා කරන්නේ නැහැ තරහ වෙලා ඉන්නවා කියලා තමයි මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ. කවදාවත්ම කිසිම විදිහකින් ඇයට සලකන්නේ නැහැ. නමුත් ඇයගේ දියණියකට වගේ තමයි ඇය ලේලියට සලකන්නේ කියලා මේ සම්පූර්ණ ලිපිය යොමු කරලා තියෙන්නේ. ඇය බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඇයගේ හිතට හරිම දුකයි කියලා සඳහන් කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? මගේ වරදක් නැතුව මට ඇයි මෙහෙම කරන්නේ? මගේ ගෙදරට ආවත් මං එයාලගේ නිවසට ගියත් කතා කරන්නේ එයා කතා නොකරන නිසා මමත් කතා නොකරම ඉන්නවා. මැනිනි මගේ හිත හදාගන්න ක්‍රමයක් මට පහදා දෙන්න. මම උදේ දවල් සවස් මල් පහන් බුද්ධ පූජාව ගිලන්පස පූජාව කරගෙන ඉන්න කෙනෙක් ඔබ වහන්සේට চিරාක කාලයක් ශාසනික කටයුතු වලත් නියලී අසරණයට පිහිට වී පින්රැස් කරගන්න ශක්තිය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරලා තිනවා මේ ඇයගේ ගැටලුවයි පින්න පැනස. එතකොට ඇයට මානසික සෝයක් තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලේලිය ඒ දියණිය තමන්ගේ අම්මා ගැන හිතනවා වගේ තමන්ගේ නැන්දනිය ගැන හිතුවා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහනේ. නේද? අපි ඔයිට කලින් අර බිරින්දෑවරුන් ගැන කතා කරපු වැඩසටහනක අපි විග්‍රහයක් කරානේ මේ ලෝකේ එක එක ආකාරයේ මේ බිරින්දෑවරුන් ඉන්නවා කියලා. මේ ඒ නිසා දැන් ඔතනදී අපිට ඔය කාරණය සම්බන්ධයෙන් කියන්තිනේ අම්මට හිත හදාගන්න තියෙනවා තමන්ගේ දරුවා වෙනුවෙන් කරන්න ඕන යුතුයකම වගකීම ඒ අම්මා ඉෂ්ට කරලා තියෙනවා ඒ ගැන ඊටාම ප්‍රශංසනීයයි. ඒ අම්මා හැම දුකක් මේ ගැහැටක්ම ඉවසාගෙන දිය ඒ ලේලිය ගැන තරහ සිතක් ගැටුණු සිතක් ඇති කරගන්නේ නැතුව කටයුතු කරලා තියෙනවා. ඒක ඒක ඒක පවුලල ඒක ඒක ප්‍රශ්නෙස් තියෙනවා. සමහරලාවට නැන්දාම නිසා ලේලි පීඩාවටපත් වෙනවා. සමහර තැන්වල ලේලිය නිසා මේ නැන්දාම පීඩාවටපත් වෙනවා. සමහරලාට නැන්දාමයි ලේලි නිසා ස්වාමියා පීඩාවටපත් වෙනවනේ. ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඒ අම්මට දෙන්න තියෙන අවවාදය තමයි අම්මා ගුණයක් පුරුදු කරනවා ඉවසීම. ඊළඟට ලේලිය ගැන ගැටණු සිතක් ඇති කරගන්න නැතුව මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා. ඉතින් මේ ගුණයක් දියුණු කර ගැනීම නිසා ඒ ගැන සතුටු වෙන්න අපිට ලේලියව හදන්න යන එක මං හිතන්නේ නෑ ප්‍රායෝගිකයි කියලා. ඇයට කවදා හරි තේරුණොත් ඇගෙන් මේ වෙන්නේ අඩුපාඩුවක්, වැරැද්දක්. මේ මගේ ස්වාමියාගේ මව මම මේ අම්මට මගේ අම්මට වගේම සලකන්න ඕනේ ආදරෙන් ගෞරවයෙන් සලකන්න ඕනේ කියන ගුණය ඇය තුළ ඇති වුණොත් එදාට මේ පින්වත් අම්මට ඒ දැනට තියෙන ප්‍රශ්නය විසඳෙනවා නමුත් ඇය මේ අම්මා හිතන්න ඕනේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට මම තව තවත් කරුණාවෙන් මෛත්‍රියෙන් මෙත් සිතින් යුක්තව ගැටෙන්නේ නැතුව මගෙන් අම්මා කෙනෙක් හැටියට නැන්දනියක් හැටියට මගේ යුතුයකම වගකීම ඉෂ්ට කරගෙන මම පුළුවන් තරම් පින්දහම් කරගෙන මේ දුක් විඳින මේ සසරෙන් මම නිදහස් වෙන්න කටයුතු කරනවා කියන එක සිතේ පෙරදරි කරගෙන ධර්මයම පිහිට පිළිසරණ සල්සාගෙන කටයුතු කරන්න ඕනේ තිරේෂා. හොඳයි. ඒ ගැටලුව ඒ ප්‍රශ්නය යොමු කරපු ඔබට විසඳුම් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කළ අපේ පින්වත් මෑණියන් වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා පින්වත් මෑණියන් වහන්සේ මේ සිදු කරා වූ සියලුම පින් එකසේ අනුමෝදන් වේ මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම මේ සියලුම පින් උපකාරී වේවා හේතු වාසනා වේවා එකසේ අනුමෝදන් වේවා කියලා ඉතින් දම්සරණේ සදහම් පිළිසඳර නිමා කරන්නට කාල වේලාව ඇවිත් තියෙන නිසා අද දවසට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. හැබැයි සමුගෙන යනට මත්තෙන් ඔබට පුළුවන් සුපුරුදු විදිහටම අපට ඔබේ ලිපි යොමු කරන්න. මතක් කරන්නම් අපේ ලිපිනේ නිෂ්පාදක දම්සරණේ සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. මේ ලිපිනේ ඔස්සේ ඔබේ ලිපි අපට යොමු කරන්න. එසේනම් අද දවසට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ